ආපු ගමන් ඒ ඒ ශක්තියෙන් හිතනකොට ඔක්කොම ලෝභ චෛතසික පහළ වෙනවා. ඔබ වහන්සේගේ දාණය මගේ අතට දෙන්න. මම ඒකට සිතවිල්ල පාලා ඒක වෙනස් කරලා දෙන්න. නැවත වළඳලා බලන්න. දවස් දෙකක් විතර යනකොට පැය 48කට පස්සේ මේ ශක්තිය තමයි නැවත ආයෝජනය වෙන්නේ සිතන්න. ඔබ වහන්සේ ලෝභ දේශ මොහරාව ඉතලා බලන්නකො ඔබ වහන්සේට හිතන්න පුළුවන්ද කියලා. ඒ ලෝභය හිතනකොට ඒකදෙන ධර්මයක් වෙනලා ලෝභය අතුරුදන් වෙනවා. ඇයි? අරකේ DNA එක වෙනස් වෙලා. ඒ ඇටම් වල ෆ්‍රීකවන්සි ඔක්කොම වෙනස්. හිතන්න බෑ එහෙම. හිතන්න යාට ශක්තිය නැහැ. එයාට ඕන දේ හිතන්න බෑ. අර ශක්තිය තැම්පත් වෙලා තියෙන තරංගයේ බල සම්පන්නම් ඒකට අදාළවයි තෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ විද්‍යාව දන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ කියනවා මේ පටිසංකා යෝනිසෝ කියන මේ ප්‍රත්‍යවේක්ෂාව කරලා ගණ්ඩමානනි මේක ලෝභෙන් දුන්න දානයක් නම් මේක ශක්තිය බවට පත් වෙලා සිටනකොට ලෝභ චෛතසිකෙ එන්නේ නැහැ. මේක द्वේෂෙන් දීප දානයක් නම් මේක ඇඟේ උනලා ශක්තිය බවට පත් වුණාම ඒ ශක්තිය ආයෝජනය කරනකොට द्वේෂසගත සිතුවිලි එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් රාගයෙන් දන් දුන්නාම ඒක කෑවන් පස්සේ ඒ කෑම ටික ශක්තිය බවට පත් වෙලා ඒක ආයෝජනය කරලා ඉතනකොට රාගසිතුවිලි එන්නේ ඇයි? මේක බ්‍රහ්මචර්යාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා අරක ඔක්කොම වෙනස් කරලා. පාසු විහරණය පිණිස මේක මේ වෙනස් කරලා. බේසජ්ජයක් වශයෙන් වෙනස් කරලා තපස් ජීවිතයට වෙනකොට අපිට ශක්තියක් වශයෙන් මේක වෙනස් කරලා ඔක්කොම වෙනස් වෙලා මේක කරුණු ටික. එහෙම ඒක DNA එක වෙනස් කරලා ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරු පිළිගන්න මේ ගස්කල් වලට ලෝභ දේශ මොකරාලා තියනවා කියලා. අපේ හාමුදුරනේ මිනිස්සු මේ ලෝකේ දුස්සීල වෙනකොට වැස්ස වයින්නවද? වැස්සට ද මිනිස්සු කෙරේ තරාවක් නැද්ද? තරාවක් නැත්නම් අපි අන්නේ හැමතිස්සෙම වැයලා මේක මා පොළොව ඔක්කොම තනකොළ පෙරිලා, ගෙඩි පෙරිලා මේක ලස්සන වෙන්න දෙපායි. එහෙනම් මිනිස්සු දේශසාගත කරනකොට මේ ඇටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඔක්කොම මේ ඒ අණු වල ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා මේ ඔක්කොම රැඳෙනවා. හයිඩ්‍රජන් ධාතුව සම්පූර්ණ දේශසාගත තරංගයක් බවට පත් වෙනවා. අධිභ්‍රමණ වේගයේ ඉලෙක්ට්‍රෝන එකක් වශයෙන් මේක කරකිනවා. ඒ නිසා තල්ලු වෙලා යනවා වයින්න. ඉඩෝර මිනිසුන්ගේ පව් වැඩ නිසා වයින් නැහැ කියලා මිනිසු කියන ඇත්ත කතන්දරය ඇත්ත. මිනිස්සු ಗುಣධර්ම වලින් පෙළෙනකොට ඒ තරංගයම අරකට වැදිලා හැමතැනම වයින්නවා. ඇලදොල ගංගා පිට නිල් පාටයි. කෑම බීම හැමතැනම මිනිස්සු දම්පෙට්ටි කරේ තියන දානේ දානේ කියලා කෑ ගන්නවා. මේක බුලත් පුවක් කියලා නෙමෙයි කෑ ගන්නෙ. පාන් කියලා නෙමෙයි කෑ ගන්න. දානේ කියලා. ඒ කියන්නේ නිකන් දෙනවා කියලා තමයි කෑ ගන්නෙ. දානේ දානේ කියලා ඒක ඉල්ලා ගන්න කෙනෙක් නෑ. ගන්න කෙනෙක්. ඇයි? හැමතැනම ಗುಣධර්ම නිසා හැම භූතයම අපට මේ උදව් කරනවා. එහෙනම් මේ භූතයන්ට අනවශ්‍ය තරංග ගියාම මේ භූතය තුළ ඒ ලෝක දෝෂ මොහ තැන්පත් වෙනවා. ඒකට අනුව තමයි ප්‍රතිචාරය. ඒකට අනුව ප්‍රතිචාරය. දැන් මේ නිකන් ඉන්න කස්සපාන්දුරන්ට අපි ඔක්කොම එකතුලා බහිනවා. දොස් කියලා බනලා නින්දා කළා අපාස කළා. උන්වහන්සේ hina වෙවි කුටියේ ඉඳීද බඩු ටික අරගෙන යයිද? අපි උන්වහන්සේට යන්න කිව්වේ නෑනේ. අපිට නිකන් කට කනවා කම්මැලි කමට අපි බහිනවා. නිකන් hina වෙවි තේ බිබි බහිනවා. උන්වහන්සේට තියෙන තියෙන ඇයනවා කියලා දැනගෙන චාක බලන් ඉන්නනේ. ඉමින්න බෑනේ. ඇයි? මේ තරංගයේකින් අර කයට වදිනකොට අර සෛලවල එතෙනකොට ඒක මේ द्वේෂයේ බවට ඒකපත් වෙනවා. පත් වෙනාම द्वේෂ ප්‍රතිචාර එනවා. බඩු මුට්ටු පොලේ ගාලා කෑ ගාලා බැනලා උඩ පැනලා පයින් පුටු වලට ගාලා යන්න යනවා. හැබැයි අපි එහෙම කරන්න මොකක්ද කියන්නේ? මේ द्वේෂය වපුරනකොට අරක द्वේෂයේ බවටපත් වෙනවා. කාශ්‍යපාන්දුර මීට වඩා ටිකක් හොඳට ඉන්න ඕනේ නේ. බණ භාවනා කරන්න ඕනේ. පින්ඩ පාතේ යන්න ඕනේ. අපි ශ්‍රමණයෝ අපි තථාගතයන් වහන්සේ නිසා එමය ලොකු ආමර කිව්වත් මං අද ඉඳලා පින්නපාත යනවා බලන්න අර හොඳ දේ වැපුරුවාම අර සෛලත් එක්ක එකතු වෙනවා අර ඔක්කොම හොඳ වෙලා ඊපස්සේ දැන් හොඳ විදියට කතා කරනවා එහෙනම් අපි මේ ඇති කරන ලෝභ දේශ මොහ රාග තරංග මේ ගස්කල් වලට වදිනකොට දැන් මේවට මොකද වෙන්නේ ඒකයි තපෝවනේ ගස්කොළන් එච්චර ලස්සන හරි මීරි ඒ ගස්කොළන් බකිනකොට ඔක්කොම කමටා මතක් වෙනවා ඒ ගස් කොළන් වල ඔක්කොම ධර්මය පෙනයි. අර මිනිස්සු වාඩි වෙලා මේ ධර්මය අවුරුදු කෝටි ගණන් මෙනෙහි කරලා. හැම බුද්ධ ශාසනයකම තපස්වර මුනිවරු යෝග්‍යර ධර්මයේ සාකච්ඡා කරලා කරලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන රාත් වෙලා අනාගාමී වෙලා හැමතැනම ධර්මයේ දැකලා දැකලා තරංගුලෙන් අරක පිළිලා. ඒ තපෝවනේ ඇතුළට ගිය ගමන් හරියට අර විදිහට වෙනස් වෙලා අරයත් ඒ විදිහටමයි කල්පනා කරන්නේ. ඒකයි හිමාලයේ කවදාවත් විනාශ වෙන්නේ නැත්තේ. හැම බුද්ධ ශාසනයකම එතන ඉන්න හොඳම සුපිරිම බුලට් ටික. ඇයි ඒක විනාශ කරන්න බෑ තරම් ඔක්කොම එකෙන් ඇදිලා තින්නේ. ඒ ගස් ගල් ඔක්කොම මේ විදිහටම ඇදිලා ඔක්කොම ධර්මයේ කියන්නේ.